ඉතින් අපි එක එකනා වශයෙන් ගත්තොත් අපි දන්නවා මේ වගේ වැඩමුණකට සම්බන්ධ වෙන්න කොච්චරක් සංවිධාන වෙන්න ඕනද කියලා. කොච්චරක් කල්ැතුව ලකලැස්ති වෙන්න ඕනද කියලා. ඉතින් ඊට පස්සේ අපි මේ තැනට ආවට පස්සේ හිතමු ලොකු වැඩසටහනක සංවිධානයක ප්‍රතිඵලයක් වශයෙන් අපිට අදාල් විවේකී ලැබෙනවා. ඒකට අපි කාය විවේක කියලා කියනවා. ඊවල දොරවල තිබිච්ච ලොකු වගකීම් භාර දුර කටයුතු වලින් අපි කායික වශයෙන් වෙන් වෙලා කටයුතු කරනවා. ඉතින් මේ ලබාගත් කාය විවේකයම අපි ඒ කර ප්‍රයත්නයේ ප්‍රතිඵලයෙන්ම අපේ ප්‍රශ්න විසඳන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ ඒක චිත්ත විවේකයක් වශයෙන් පරිගත ගන්න ඕනේ. මේ ලබාගත් කාය විවේකයේ හිත විවේක කර ගැනීම සඳහා මෙහෙවන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කාය විවේකයේ සඳහා අපි යම් යම් ක්‍රම සහ විදි ප්‍රයත්න කෙරුවා නම් ඒ ප්‍රයත්න වලින් තව දුරටත් අපට චිත්ත විවේකයේ පිණිස තල්ලුවක් ලැබෙන්නේ නැහැ. ඉදිරිපීමක් ලැබෙන්නේ නැහැ. චිත්ත විවේකේ සඳහා ඊට පස්සේ වෙනමම නීති පද්ධතියක් ක්‍රමසහ විදී ශික්ෂාවක් කෙරෙන්න ඕන. ඉතින් ඒක කෙරු නැත්තම් ඔය ලබාගත් කාය විවේකේ කුළු ගැන්වෙන්නේ නැහැ, මුදුන්පත් වෙන්නේ නැහැ, සිකප්පත්ත භාවයටපත් වෙන්නේ. ඒක නිසා අපි උත්සාහ කළා උත්සාහය කායි කියලා ලැබුණා. දැන් ඇති කියලා අපිට ඉසු බුලන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. අපි මේ ලැබිච්ච කායි වික චිත්ත වික බාඩපත් කරගන්නවා. ඉතින් මේ චිත්ත වික බාඩපත් කිරීම සඳහා අපි එක එකනා විවිධාකාර උපක්‍රම ක්‍රමසාවිති යොදනවා. ඉතින් අපිට එක එක විදිහක ලොකු අතවාසියක් තමයි සරුවචන් වහන්සේ තමන් වහන්සේගේ දීර්ඝ සංසාරේ අපි සාමාන්‍ය වචනෙන් කියනවා ධාරාධංකේය සාර අසංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා උන්වහන්සේ ඒක ලබාගත් වෙලාවේදී උන්වහන්සේ අපි වාගේ පශ්චිම ජනතාව විසින් විසෙයි විස්තර කරනවා ලබාගත්තට පස්සේ තමයි හරියටම තේින්නේ මොනවද කරන්න ඕනේ කියලා. එතකන් ඉතින් අපි කනවා බල්ලන් ගන්නවා වගේ නැත්තම් විද්‍යාවට වැදුනේ පඳුරට වගේ ඉතින් අපි යම් යම් අහිංසක ප්‍රයත්න රාශියක් කරනවා. හරියන්න පුළුවන් නොහරියන්න පුළුවන්. ඒක අගය කළ යුතුයි කොහොම නමුත්. නමුත් ඒක කෙලපැමිණුණාට පස්සේ තේරෙනවා මෙන්න මේ ටික තමයි ඇත්තටම උදව් වෙලා තියෙන්නේ කියලා. අන්න ඒ ਸਰුවචනාංශේ අපිත් එක්ක කරන මේ හදා බෙදා ගැනීම වැටෙන්නේ මහා කරුණාවට. මහා ප්‍රඥාවෙන් තමයි ඒක සම්පාදනය කරගත්තේ. මහා කරුණාව අවශ්‍යයි. අපි වගේ පුහුදුන් ජනතාවකට එහෙම නැත්නම් මේක හොය පාර හොයන ජනතාවකට මේක තේරෙන භාෂාවෙන් කියලා දෙන්න. ඒක ලේසි නෑ. කිව්වට ඇහෙන්නේ නෑ. ඒ මොකද හේතුව අපේ විවිධාකාර පැති වලට <clears throat> දුවන හිතක් තියෙනවා. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේ මේ මහා ප්‍රඥාවෙන් ලබාගත්තා වූ ළඟා කරගත්තා වූ මේ සද්ධර්මය මහා කරුණාවෙන් තමයි බෙදලා දුන්නේ. ඇත්තටම කියනවා නම් පළවෙනි වතාවට ඒ තමන් අරුඤ්‍යතා ඥානෙ සාක්ෂාත් කරගත්තට පස්සේ මේක කියලා නොදෙන්න හිතුවා. ඒ තරම්ම මේක සංවේදනය කරන්න බෑ. ඒ තරම්ම ලෝකයා මේ වගේ දෙයකට සූදානම් නැහැ. ඉතින් අපේ කතාවේ යන විදිහට මහා බ්‍රහ්ම ඇවිල්ලා ධන බිම ඔබලා උතුරු දළු සකස් කරගෙන තුන් සැරයක් වැඳලා ඉල්ලා හිටියා ඔක්කොමලා එහෙම නෑ සරුවචනන්ත සමහරු මේක අල්ලගන්න ඉඩ තියෙනවා. සමහරුන්ගේ ඇස්වල දූවිලි අඩුයි. උඟ දෙනෙක්ගේ නම් ඇස්වල දූවිලි තියෙන්නේ දේශනා කරන්න කියලා ඊට පස්සේ තමයි සරුවචනන්සේ ඒ මේ ඉදිරියට පය තිබ්බේ. ඊට පස්සේ ඒ ඒ සරුවචනන්සේගේ මහා දීර්ඝ ප්‍රයත්නය, මහා ප්‍රඥාව, මහා කරුණාවක් පාටපත් වෙලා මේ දරුවෙකුට කිරි දරුවෙක් වෙනින් කිරි එරනවා වාගේ දැන් ඒ කිරි ලැබුණාට පස්සේ ඊගාවට අපේ ශාසනයේ ඒ හැකියාව හැකියාටත් වැඩිය ඒ උවමනාව තිබිච්ච කෙනා තමයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට පුදුමාකාර අපි ගැන හැඟීමක් තිබිලා තියෙනවා අවුරුදු 2600කට ඉස්සෙල්ලා. මුළු ත්‍රිපිටකයේ කියනකොට ප්‍රයත්න රාශියක් කරලා තියෙනවා. මේක අපි වගේ විනීය ජනතාවට ළඟා කරලා දෙන්න. ඉතින් ඒ කටයුත්තේදී ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒකට පෙරම් පිරුවා. ආත්ම 500ක් විතරයි. ඒ නිසාම උන්වහන්සේට ਸਰුවචනාංශේ ඒකට පෙරමඟ ලකුණක් විදිහට ධර්ම සීනාධිපති කියන නම දීලා තිබුණා. අග්‍ර ශ්‍රාවක දකුණත් ශ්‍රාවක වශයෙන් පත් වෙලා හිටියා. මේ ශාන්ති උප්‍රයත්න රාශියක් කරන් තියෙන සූත්‍ර කීපයකම ඒ ਸਰුවඥ දේශිත දේ මේක මේ විස්තර සහිතව ගේන්නත් බෑ මොකද අවුරුදු 2000ක් යන්න ඕනේ 3000ක් යන්න ඕනේ 4000ක් යන්නේ ඊට පස්සේ ඒක පින්ඩණය කරන්න ඕනේ සම්පින්ඩණය කරනකොට හැලෙන්නත් බෑ අන්නේ විදිහට මේ ਸਰුවඥ දේශිත ධර්මය පිටු කරලා අතින් අතට પરම්පරාවට පවත්තන්න හරි පුදුම ප්‍රයත්නයක් කරපු කෙනෙක්. ඉතින් ඒ සාරි මහා සාරිපුත්‍ර සංඝසේ ගත්ත ප්‍රයත්නයක් තමයි අපි මේ සම්මාදිට්ඨි සූත්‍රයේ වශයෙන් අපි මේ වැඩමුළුවට ඉදිරියෙන් තියාගත්තේ. නමුත් ඊට ඉස්සෙල්ලා මේ කතාවේදී මම අර මුලින් කියපු ටික නැවත මතක් කරමින් සරුවච්චන් වහන්සේ විසින් මේ වගේ රැස්වෙච්ච පිරිසකට කියනවා පුතේ දුවේ ඔතෙන්ට එන්න නම් සෑහෙන මහන්සිච්ච බව හැබෑව. නමුත් ඔතනින් ඉදිරියට යන්න ওই ටික මදි. ඒකට මෙන්න මේ වගේ පස් ආකාරයකින් අපිට අනුග්‍රහ කරන්න වෙනවා. එතකොට තමයි අර මේ යන්තම් වැවෙන පැලේට පොහොර ටික වතුර ටික ලැබුණොත් තමයි වැවෙන්නේ කියන වගේ අනුග්‍රහිත පහක් විස්තර කරලා දීලා තියෙනවා. ඒකත් මේ සාරිපුත්‍ර සාන්ති ඉදිරිපත් කරන මේ සම්මාදිට්ඨිය සම්බන්ධ කරගෙනයි සරුවචන්සේ දේශනා කරන්නේ පංචෛ භික්කවේ අංගේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝපල චේතෝපල විමුක්තියාච හෝති චේතෝපල විමුක්ති සමාපත්‍යාච ප්‍රඥාපල විමුක්තියාච ප්‍රඥා පරම විමුක්ති සමාපත්තියච කතමේ පංච සීලානුග්‍රහිතං සුතානුග්‍රහිතං සාකච්ඡානුග්‍රහිතං සමතානුග්‍රහිතං විපස්සනානුග්‍රහිතං මහනි මේ සම්මා දිට්ඨිය පස්පැත්තකින් අනුග්‍රහ කළොත් පස්පැත්තකින් අවශ්‍ය සප්පාය කරනු සලසලා දුන්නොත් ආසන්න කරුණු සලසලා දුන්නොත් ඒක එක්කෝ චේතෝඵල විමුක්තියට යනවා නැත්නම් පඤ්ඤාඵල විමුක්තියට යනවා. නැත්නම් චේතෝඵල විමුක්ති සමාපත්තියට සමාවදින්න පුළුවන් වෙයි. ප්‍රඥාඵල විමුක්ති සමාපත්තියට සමාවදින්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මේ සම්මාදිට්ඨිය කුළු ගැන්වෙන්නේ සම්මාදිට්ඨිය මල්පල ගැන්වෙන්නේ අතුපතර හිටලා වැඩෙන්නේ ඒ නිසා ඒකට පස් ආකාරයකට අනුග්‍රහ කරන්න ඕනේ ඉතින් මේ අනුග්‍රහ කිරීම අපිට සමස්තයක් වශයෙන් කට්ටියමක තුලත් කරන්න පුළුවන්. හැබැයි තනි තනිවත් කරන්න වෙනවා. නැත්නම් ප්‍රයත්න දෙකක් කරන්න වෙනවා. දැන් මේකෙන් කියන පළවෙනිම සඳහන් වෙන සීලානුග්‍රහිතය අපි ඔක්කොම එක සිල් තලයක පිහිටියොත් අපි ඔක්කොම සමාන තරු තියෙන කුරුල්ලෝ සමාන එකතු වෙනවා වගේ අපිට එකිනෙකාගෙන් තල්ලුවක් තියෙනවා ඒක හරියට මේ බයිසිකල් පදිනකොට රේස් එකට කට්ටියක් රිත්තක් වශයෙන් පදිනකොට බැරි කෙනාටත් පොඩි තල්ලුවක් එනවා. ඒ කට්ටිය මේකට ඇදිලා යනකොට එහෙම තමයි සේරු අහසේ පියාඹන්. ඉතින් ඒ නිසා අපි මෙතෙන්දී අටසිල් කියලා පොඩි පදනමක් හදාගත්තා. ඉතින් හැම කෙනාම දැනගන්න ඕනේ කාලසටහන සකස් කරනකොට, දිනචරියාව සකස් කරනකොට මේ අපි අටසිල් පදනම් කරන තමයි මේ වැඩමුළුව කරන්න කියන එක නායකත්වයේ දැනගන්න ඕනේ ඒත් ඔක්කොම දැනගන්න ඕනේ මේ මධ්‍යස්ථානේ දැනගන්න ඕනේ ඒ ටික අපි පදනම සකස් කරලා පස්සේ ඉන හැම කෙනාටම කියන්න ඕනේ අටසිල් සමාදන් වෙන්න මෙන්න අටසිල් ඒව තන තනිව රකින්න ඕනේ කියලා. ඉතින් එතකොට මෙතන එතකොට මෙතන පැටවිල්ලක් වගේ එකක් තිල් ගණින් කියන වගේ කතාවක් තියෙනවා. එතකොට පේන්න තියෙනවා මේ නිකන් බලෙන් පටවන්න හදනවා කියලා. නෑ මේකට ඉන්නෙත් අපි ඉල්ලලා තමයි. එnde ඉස්සෙල්ලම කොලියක් අරිනවා. මේ වැඩසටහන යන්නේ මෙන්න මේ පදනමේ කියලා. ඒක කැමති කෙනෙක් එන්නේ. අපි කාටවත් කියන්නේ මේකට එන්නම අටසිල් ගණ්ඩම කියන්නේ ආවොත් මෙන්න නීතිය. ඒ නිසා මේ සරුවච්චන් වහන්සේ විසින් ඉදිරිපත් කරන මේ සීලයත් අනිකුත් ශාසනවලත් තියෙනවනේ ව්‍යවස්ථාපද්ධති ඒ අනිකුත් තැන්වල තියෙනවා විධාන වශයෙන් තියෙන. ඒව අනපනත් වශයෙන්. බුදුචන්නාංශයේ අනක් නැති පණත් ඉදිරිපත් කරන්නේ. මේ පණවනවා තියෙනවා මේ කෙරුවොත් හොඳයි. හැබැයි මම අන කරන්නේ කරන්න කියලා. ඒක සමාදාය සික්කති සික්ඛාපදේ. තමා විසින් ඉල්ලගෙන සමාදන් වෙන්න ඒක තහවුරු වෙන්න ඕනේ හැම කෙනාට මේ සිල්පදේ කාටවත් බලයෙන් පටවපු දෙයක් නෙවෙයි. මේ අනුග්‍රහිතයක් විදිහට සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා. හැබැයි අටසිල් කියන එක එතන බුදුරජාන්සේ කියලා නැහැ. මොකද්ද සමාදන් වෙන්න ඕන සීලය කියන එක අපිට මේ සම්මුතියට එන්න පුළුවන්. අපි නිසන්වණේ වැඩ කරන යනකොට අටසිල් තමයි ගත්තේ. දැන් නිසන්වණේ 210 පැනලා වැඩමුළු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා හැම කෙනාම හිතා ගන්න ඕනේ තමන් ඒ සමාදන්ව රකින්න සිල්පද එක එකක් දැනගන්න ඕනේ. ඒ දන්නේ නැතුව තොගේට රකින්න බෑ. ඒකට හොඳ නිදර්ශනයක් තියෙනවා. ඔయిత වැඩිය දහසක් සංවර සීලේ බලාපොරොත්තු වෙනවා සංඝයාගෙන්. සංඝයාද සිල් රකින්නේ නැහැ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? ඒක මේ අපේ බුද්ධ ශාස්ත්‍ර විතරක් නෙවෙයි කිසිම ආගමක අද ඒ පූජක පූජ්‍ය පක්ෂ දෙකම මේ සිල් රකින්නම් වශයෙන් පිණී හිටියට සිල්පද රකින්න නැති නිසා මිනිසුන්ගේ තියෙන විශ්වසනීයත්වය සහ තමන් තමන්ගේ ගුණ චරිතය පිළිබඳ තියෙන විශ්වසනීයත්වයේ පිරිහීම කැපිපෙන ලක්ෂණය. ඒකේ දත් තිබිලා තියෙනවා. ඒකේ අවස්ථා හතරකින් සාස්ෘණ වංශයේ ඉඳලා පස්සට යනකොට ලාභ සත්කාර වැඩිෙන්න වැඩිෙන්න සීල ශික්ෂා හතින් සදාචාරය හතින් පිරිහෙන බව හදාarලා තිනවා බටහිර මානසික විද්‍යාව විශේෂයෙන්ම සමාජ විද්‍යාව පැත්තේ ඒක බටහිර තියෙන ආගම් ගැන ලියලා තියෙනවා. ඉතින් ලංකාව ගැන බලනකොට බුද්ධ ආගම බලනකොට අපි තාම එච්චර ඉක්මනට ගිහිල්ලා නැහැ පිරෙන්න. පිරිහෙමින් පවතිනවා. හැබැයි හර ක්‍රමයටම තමයි යන්නේ. බටහිර ආගම් පිරිහිච්ච ක්‍රමයටම තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඒකේ පිරිහිම අපි කරන දෙයක් නෙවෙයි. ඒක කාලානුරූපව සිදුවෙන දෙයක්. හැබැයි දැනගෙන ඉන්නේ කොහොඳයි. ඒකට වාසිය අරගෙන අපි හිල්පද කඩාගෙන කොයි දෙයක් කරන්න පුළුවන් කියලා කියනකට වැඩිය මේ හරියන්නේ ගමන හරියන්න එකක් තමයි මේ තමන්ගේ ශික්ෂාපද පිළිබඳව තමන් දරන ඒ වගවීම ඒ කියන්නේ සදාචාරාත්මක වගවීම කියලා. ඉතින් ඒක පළවෙනි අපි මතක් කරනවා. දෙක සුතානුගහිතේ. මේ වගේ බණහඬ කියනවා. වැඩි කරන ගමන් අතරමඟදී කොච්චර අපි උගත්තු වුණත් කොච්චර ත්‍රිපිටකයේම වුණත් දැනගත්තත් නැවත නැවතත් අහන්න කියලා කියනවා. සරුවචන් වහන්සේත් වරින් වර බනහලා තියෙනවා. සර්වජන්හන්සිටත් අමාරු වෙච්චාම අර පිටිටියක් කියන්නේ කියලා කියලා තියෙනවා. මේ ධර්ම ඊශ්වරයන් වහන්සේ. නමුත් බුදුජානහන්සේත් ගෞරවයෙන් ධර්මයේ තියාගත්ත තමන්ගේ ගුරුවරයා විදියට. ඒ නිසා අපි මේ වැඩමුළුවක ඉන්නකොට විශේෂයෙන් අපි මේ ධර්ම දේශනාව සඳහා කලසටහනේ සෑහෙන කාලයක් වෙන් කළා තියෙනවා. ඉතින් ඒ ඒ බණ අහන එකයි අපි gedara dore බණ අහන එකයි අතර පොඩි වෙනසකුත් තියෙනවා. අපි gedara dore වැඩ කරන ගමන් අපිට බණ ඇහෙනවා. රේඩියෝ එකේ බණ යනවා අපි පොල් ගන්නවා. එතකොට බණ ඇහෙනවා. පොල් ගන්න සද්ද හරි නැහැ තමයි. ඉතින් පොල් ගන්න එකත් එන්න ඕනේ බණත් ඇහෙනවා. ඩ්‍රයිවිං කරන ගමන් බණත් ඇහෙනවා. ඒවට කියනවා ඇහෙන බණ කියලා. මෙතන කියන්නේ අහන බණ. සියලු වැඩ නතර කරලා අත පිට අත තියාගෙන ඒ සඳහාම ගත කරලා මේ බණ කියන්නේ මටයි කියන හැඟීමෙන් වගේ බණ අහණික අතර ලুকু වෙනසක් තියෙනවා. ඒකට ධර්ම ගෞරවය කියලා කියනවා. මේ sannivedanaye සිද්ධ වෙන්නේ අන්න එහෙම මේ ශ්‍රාවක දේශක සම්බන්ධතාවයේ මත දැන් අද වෙනකොට ලෝකේ උගන්වීම් ක්‍රම රාශියක් තියෙනවා. ශ්‍රාව්‍ය දෘශ්‍ය ලිඛිත නාටකම් වලින් සංගීතයෙන් ගණිත ක්‍රම වලින් ගොඩාක් දියුණු වෙලා තියෙනවා. නමුත් කිසිම කෙනෙක් තාම අභියෝග කරන්නේ මේ අහනව තරම් පණිවිඩ තේරන ක්‍රමයක් තාම නැහැ. තාම යන්නේ ශාවක දේශක සම්බන්ධතාවය. ඒකට මේ හැම කෙනෙකුම කොච්චර වියදම් කරනවද කියලා බලන කොච්චර දුර ඉඳලා එනවද කියලා බලන කොච්චර ඒක අපේක්ෂා කරනවද කියලා කියන්නේ මේක තමයි සක්‍රීයම ක්‍රමය. ඒ නිසා අපි සියල්ලෝම ශ්‍රාවකයෝ. බුදුහාමරගේ ශ්‍රාවකයෝ. මෙතෙන්දි දැන් මේ එක්කෙනෙක් ධම්මජීව හමුදු විතරක් කතා කරන්න පටන් ගන්න තියෙනවා අනෙක් ගොල්ලෝ අහුම්කම් දෙන්න පටන් ගන්න තියෙනවා. අපි අතර තියෙන කිවිසුමේදී අපි එහෙම තමයි මේ නාඩගම හැටියට මෙහෙම තමයි අපි ගෙනියන්නේ. නමුත් මේ සුත අනුග්‍රහිතේ කියන එක අපි බුදුඥානසේ දේශනා කරලා තියෙනවා අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා උහිතසෝතෝ ධම්මං සුනාති ඒකේ අර්ථය තේරුම් අරගන්න උත්සාහ කරනවා. මේ මේ කියන වචනාර්ථය. ඊට පස්සේ මානසිකත්වය. ඒක බලනවා හිතින් සලකලා බලලා මේ කියන කියන හැම එකම ඇත්තද? එහෙම නැත්නම් මේක වෙන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් මේ ශ්‍රද්ධාවෙන් ප්‍රසාද සද්ධාවෙන් අහලා ඒකත් ජයසිරි මංගලම් කියලා ගෙදර යනවාද? නැත්නම් Taman ඒක දිරව ගන්න බලනවා. ඒකට කියනවා මානසිකත්වය කියලා. සබ්බං චේතසෝ සමන්නාහරිත්වා. මුළු හදින්ම බණාන්නේ. අර ඒකක් ධාන මෙහි එකක් ධාන බඩ එකක් කුමක් ධාන ඉහි එකක් කුමක් ධාන උලක් උඩ ඉඳගෙන වගේ නෙවෙයි. සබ්බං චේතසෝ සමන්නාහරිත්. ඕහිත සෝතෝ කන්නමාගෙන. හහාව යමක් අහනකොට බල්ලා යමක් අහන ඌ කන හරවනවා ඒ පැත්තට. ඒක ඔහිත සෝතෝ ධම්මංසුණති. ඒක පිනක්. ඒක අපිට හැම වෙලාවෙම කරන්න බෑ. ඒකට ලොකු අහිංසක ගතියක් අවශ්‍යයි. ඒකට ලොකු නිහතමානීත්වයක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා අපි ඒකට මේ ධර්ම ගෞරවය කියලා එකක් කියලා තියෙනවා. භික්ෂුවක් එහෙම ලෑස්ති නැති කෙනෙකුට බණ කිව්වොත් භික්ෂුවටයි පාපයි සිද්ධ වෙන්නේ. ආපත්‍ය සිද්ධ වෙන්නේ. බලන්න ඕනේ පිරිස ඒ සඳහාම නැමීගෙන කන් යොමාගෙන ඉන්නවනම් ධර්මයේ තියෙන ගෞරවය තියෙනවා. ඉතින් අද මේ වෙනකොට ධර්මයේ පැතිරෙන ක්‍රම දිහා බලනකොට ඒ ගෞරවය එන්න එන්න අඩු වෙලා තියෙනවා. ඔක්කොම ලැහැත්ති කරලා ටෙලිෆෝන් කරනවා ස්වාමීන් වහන්සේට වඩින්න ස්වාමීන් සාහලට අපේ ගෙදරට බණට කිය. ස්වාමීන් වහන්සේ ගෞරවෙත් නැහැ. ස්වාමීන් වෙන කරන්න දෙයක්වත් නැහැ. ආවට පස්සේ බාර් එක ලැහැත්ති කරලා තියලා බණ අහලා හාමුදුරුවෝ ගම බාර් එක ඇරියා. කෑවා බිව්වා. එළියට යන්න ඉස්සර වෙලා. ලොකු පිංකම් සිද්ධ වෙනවා. ලංකාවේ සිද්ධ වෙනවා. ඉතින් ඒ තියෙන මේ මේක සමාජගත සිද්ධියක් හදා ගන්න හදන එකයි දැන් මේ අපි කරන එක අතර වෙනසක් තියෙනවා. අපිට මේට වැඩිය ඒ ගැන කැක්කමක් තියෙනවා. ඒ සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් ඒකට කියනවා සුතානුග්‍රහිතය කියලා. ඒක දෙපැත්තම අනුග්‍රහ කරන්න ඕනේ. දෙපැත්තම අනුග්‍රහ කරන්න ඕනේ. අපි දන්න කෙනෙක් වෙන්න ඇති නඩු ශාලාවේ අග්‍රවංශකාර පුරුවට නැග්ගේ. ඒත් අපිට මචං කියලා කතා කරන්න බෑ එතන. ඒකත් අඩු ගානේ උගත් විනිශ්චයකාරතුමනි කියලා හෝ ඒ වෙලාව හැටියට ගරු කරුවේ නැත්නම් උසාවියේ වැරදි හැසිරීම කියලා දඬුවම් කරන්න පුළුවන්. අපි දන්න කෙනෙක් කතා බෑ හිතන. ඒ ඒ තියෙන සම්බන්ධතාවයේ සදාචාරාත්මක නැත්නම් ආචාර ධර්ම පද්ධතිය නැත්නම් සබහ ගෞරවය කියන එක පුදුම විදිහට පිළිටවලා තියෙනවා. ඒ නිසා අනිකුත් ඇඟල මේවා ලියලා තියෙන පොත්වල කියන්නේ සුද්ධ ලියවිල්ල කියලා. ලියවිල්ලේ අදහි අදලි කරුවෝ කියලා තමයි කියන්නේ. අපි මේ සුද්ධ ලියවිල්ල සුද්ධ ලියවිල්ල නිසාම අහනවා නෙවෙයි. මානසිකත්වා. මනසට දාගෙන අහන්නේ. සබ්බංචෛතසෝ සමන්නහරිත. අපි ඊට පස්සේ මේ කරලා බලන්න ඉස්සෙල්ලා මේ කියව ගන්න වෙලාව. සුද්ධ ලියවිල්ල ඇහුවට ලැබෙන පිනට වැඩිය මොකද්දෝ යමක් මේකේ තියෙනවා. ඊට පස්සේ තමයි සාකච්ඡානුග්‍රහිතේ. සාකච්ඡානුග්‍රහිතේ කියලා කියන්නේ සුතානුග්‍රහිත එක්කෙනෙක් කතා කරනවා අනිකට අහගෙන ඉන්නවා. සාකච්ඡානුග්‍රහිත දෙපැත්තම කතා කරනවා. සාකච්ඡා අනුග්‍රහයක් කරන්න පුළුවන් සරුවචන ශාසනික විතරයි. අනික් තැන් වල සුද්ධ ලියවිල්ල සාකච්ඡාවට ගත්තොත් සදාකාලික අපාය යනවා. සුද්ධ ලියවිච්ච විචෙන් ලක් කරන්න බෑ. සුද්ධ ලියවිච්ච සාකච්ඡාට ලක් කරන්න බෑ. ලක් කෙරුවොත් එතනින්ම එයා අපායට යන එකයි වෙන්නේ. සුද්ධ ලියවිල්ල gediya පිටින්ම කණ එක විතරයි දෙන්නේ. ඒක සුද්ධ භාවිත කරන්න බෑ. සරුවචන ආංශේ අපි සරුවඥයි සියල්ල දන්නා වූත් සියල්ල දක්නා වූ තත්ත්වයේ හිටියට ਸਰවඥාන්සේ දේශනා කරන මං කියන කිසිම දෙයක් විමසා බලන්න නැතුව ගන්න එපා. කියලා මේ බඩු විකුණන්නේ පොළවේ ගගා. කැඩෙන්නේ නැහැ ගහලා බල්ලා ගෙනියන්න. කාලා බල්ලා ගන්න. කියනවා වගේ දේශනාවක් කරනවා. ඉතින් මේ දෙක අතර බැලුවොත් අද ඒක විවේචනයේට සාකච්ඡාට ලක් කරන්න බෑ. මොකද අපි බෞද්ධයන් වශයෙන් අපි සුද්ධ ලියවිලටත් ගරු කරනවා. අපි සුද්ධ ලියවිල්ල සාකච්ඡාර ගන්නෙත් නැහැ. ඒගොල්ලෝ සාකච්ඡාර ගත්තේ නැහැ කියලා අපි පහත් කළා සලකන්නෙත් නැහැ. හැබැයි අපි කියනවා අපිට බුදුරජාණන්සේ දීලා තියෙන කරුණු ඔක්කොම ව්‍යාකරණානුකූලයි, භාෂාවට ගැලපෙනවා, ධර්මයට ගැලපෙනවා, ආනුපුබ්බ පිළිවෙලින් තියෙන ඕගොල්ලොත් ඕන්න විවේචනය කළ බලන්න. ඒක විවේචනය කරලා අපි තරහ වෙන්නේ නැහැ. මොකද ඒක සර්වඥාන්සේ අපිට විවෘතව දීලා තියෙන දෙයක් තමයි කිසිම දෙයක් විමසා බැලීමකින් තොරව ගන්න එපයි කියලා. ඒ නිසා අපි ධර්ම සාකච්ඡාව අපි මිට ඉතල එකමාට කරා ඒ කරන වෙලාවේදී අපිට තේිනවා අපි ඔක්කොගෙම සජීවි සම්බන්ධයක් එනවා මේ බණක් කියනවට වැඩිය. ඒ මොකද අපි අත්දැකීමෙන් එකිනෙකා සම්බන්ධ වෙනවා. ඉතින් මේ කාරණා තුනම හරි වැදගත් ඊගාට කරන මේ සමාධි අනුග්‍රහිතේට. අපි මේ වාඩි වුණාට පස්සේ මගේ හිත මම මොකීට දාන්නේ කියලා දැනගන්න. සක්මන් කරනකොට මගේ හිත කොතැනද යොමු කරන්න කියලා දැනගන්න. එදින්දා ජීවිතයේ කනකොට බොනකොට යනකොට එනකොට අත නමනකොට අත දිගානකොට වටපිට බලනකොට කෙලින් බලනකොට කතා කරනකොට කතා නොකර ඉන්න වෙලාවට නිදාගෙන ඉන්න වෙලාවට ආතර ඉරියව පවත්තද්දී හිත මානසිකාරයේ සතිය අප්‍රමාද යොදන්නේ කොතැනද කියන එක සමාධියේ මූලික අංගයක්. ඒක දන්නේ නැත්නම් අපි අසරණයි අනාතයි. කිරුවේ නැති වුණත් කොයි ඉරියව්වෙත් කොයි වෙලාවෙදිත් කළ යුත්තේ මේකයි කියලා දන්නේ නැත්නම් ඉතින් අපිට අමාරුයි මේ අනුග්‍රහය කරන්න. ඒක හරියට මේ උපකරණ පාවිච්චි කරනවා වගේ හෑන්ඩ් බුක් එක දන්නේ නැතු. අද මේ උපකරණ පාවිච්චි කරනකොට 95%කට වැඩිය හෑන්ඩ් බුක් එක පාවිච්චි කරන්නේ නැහැ කියන එක ජපාන් සමීක්ෂණ වලින් පෙන්ලා දීලා තියෙනවා. ඒගොල්ලෝ පුංචි අකුරු වලින් හැම භාෂාවෙන්ම ලියලා තියෙනවා. නමුත් අපි ප්ලග් කරලා ඉවරලා තමයි පොත ටික අරලා බලන්නේ. බලනකොට පිච්චිලා ඉවරයි. ඒක ජපානයේට ලාභයි. නමුත් ඒගොල්ල සමීක්ෂණ කරලා කියනවා අද ඉන්න කට්ටිය උපකරණ පාවිච්චි කරන්නේ හෑන්ඩ් බුක් එක කියලා නෙවෙයි. ඒ නිසා අද සමාත භාවනා කරන සමාධි භාවනා කරන පිරිස් එක හැතිරෙනකොට පිස්සු නැති එක විතරයි තියෙන්නේ. මේ මොකද්ද කරන්නේ? මොකද්ද වෙන්න ඕන කියන මොකක්වත් නැතුව කුඩු කාර්යෝ වගේ බීමත් වෙච්ච ඇත්තෝ වගේ ස්ත්‍රී දූර්ත කරන ඇත්තෝ වගේ සූදු කෙලි නැත්තෝ වගේ භාවනා වගේක් යනවා. තීරමක් නැහැ. තීකල්ලිය අපරාධේ ਸਰවචනස්ත්‍ර දොස් කියනවා. ධර්මයට දොස් කියනවා සංඝයට දොස් කියනවා. Taman සීලක පිළිලත් නැහැ. ඊට වැඩි වෙනසක් මේකේ තියෙනවා. මේක මේ සීලානුගහිත සුතානුගහිත සාකච්ඡානුගහිතෙන් කරන්නේ වාඩි වුණාට පස්සේ මම මොකද්ද කරන්න ඕනෑ කියලා දෙකිට දහරුවක් හිතේ තියෙන්න බෑ. දෙකට දෙතවර බවක් නැහැ කරන්න පුළුවන්කම තියෙනවා. හරියන වැඩ එක වෙනම දෙයක්. තක්මන් කරන වෙලාවේ මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න ඕනේ. කනකොට එනකොට යනකොට ඒ එදිනදා කටයුතු කොහෙද හිත පාත්තන්න ඕන කියලා දන්නේ නැත්නම් අපි සාකච්ඡානුගහිතදී ඒක සුද්ධ කරගන්න ඕනේ. එවන්තු අන්තිම දවසේ කිව්වොත් එම අනේ ස්වාමීන් වහන්සේ දවස් හතර පහක් අපරාධේ නාස්ති වුණා. ගෙදර යන්න ඉස්සලා කමටහනක් දෙන්න බැරිද කියලා අහනවා කට්ටිය. තාම අර වචනේවත් දන්නේ නැහැ. මොකටද වාඩි වෙන්නේ කියනවත් දන්නේ නැහැ. යන දවසේ අහනවා බැරිද සාංශ මේ ගෙදර ගිහිල්ලවත් අඩු ගන්න වැඩේ කරගන්න කමටහනක් දෙන්න බැරිද කියලා අහනවා. ඒත් වටිනවා ඒකවත් කියලා යනවා. සමහරු රිට්‍රීට් හතර පහ කරනවා තාම දන්නේ හිත පිටවන්න ඕනේ තැන. ඒකෝදි භාවය කියන්නේ මොකද්ද? ඒකාග්‍ර භාවය කියන්නේ මොකද්ද? මගේ හිත ඇත්තටම ඒකට පිහිටියද නැද්ද කියනවත් ඒක පිළිබඳව උපිලා තපිලා කියන්න බැරි ගතියක් තියෙන ඒ නිසා ඒ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ ඔක්කොමත් හරියන්න ඕනේ සුතය, සීලය, සුතිය, සාකච්ඡා සහ සමතය හරියන්න ඕනේ විපස්සනා අනුගහිතේ කරන්න. අර ඔක්කොගෙම කියලා පැමිණීම තමයි විපස්සනා අනුගහිත වෙන එක පුදුමාකාර විප්ලවීය පුදුමාකාර සම්ප්‍රදාය කඩාගෙන යන නැත්තම් භව චක්‍රේ කඩාගෙන යන ගමනක් තියෙනවා. ඉතින් ඒකට යන්න අර ටික තියෙන්න ඕනේ. ඉතින් ඒ කටයුතු පහ අරුවචාන්සේ සඳහන් කරන්නේ පංචේ බිත්තේ බික්කවේ අංගෙහි අනුග්‍රහිතා සම්මා දිට්ඨි. මානේ සම්මා දිට්ඨිය මේ අංග පහෙන් අනුග්‍රහ කළොත් චේතෝඵල විමුක්තිය හෝ ප්‍රඥාඵල විමුක්තිය ලැබේ. දැන් මේ අපි කතා කරන්න හදන්නේ සම්මා දිට්ඨි සූත්‍රය. ඉතින් මේ සම්මා දිට්ඨිය දැනට අපේ තාම ඍජු වෙලා නැහැ. ඒකේ තාම ඇදපළුදු තියෙනවා. දැන් අපි මේක තලතලා වකාරින වෙලාවක් තියෙන. ඒක හරියට ලීයක් ගන්න වඩුවෙක් අපි ගත්තොත් මේ දොරක ලෑලි දෙකක් පුරුද්දන්න වද්දන්න ගන්න වඩුවෙක් ඒ දෙකම එකට හේතු කරපුවාම දෙක හොඳට හේතු වදින්න ඕනේ. ඒකෝර තමයි දොර වද්දන්න පුළුවන් ඉන්නේ. අරකයි මේකේ දෙපැත්තේ ධාර දෙක හරියට හේතු වෙන්නේ නැත්නම් දොර හේතු වදින්නේ නැහැ. දාලා හිර කරන්න බෑ. ඉතින් වඩුව අර ගාන ගමන් ඒක කන හැට තියලා බලනවා. කොතනද උන්දම තියෙන්නේ? කොතරම් පාත් වෙලා තියෙන්නේ කියලා අර උන්දම තියෙන තැන ගගා ගගා දෙක තියතියා හේතු අදිනවාද කියලා බලන්න. මේ පැත්තෙන් ඉල්ල එහා පැත්තට යනකම යත්ත එක දිගට ඇදගෙන යන්න පුළුවන් නම් එතකොට දන්නවා දැන් ලිය මට්ටම් කියලා. ඉතින් ඒ ඒ වඩුවා ඒ ගාන ලීය තමන්ම ගාන ලීය තමන් අතින්ම වැරදිලාද කියලා තමන්ගේ වැරදි බලන ස්වරූපෙන් වගේ තමයි ඇස් දෙකෙන් ගාලා තනි ඇහෙන් බලනවා. කෙලින් වෙලාද නැද්ද කියලා. ඒ වගේ යෝගාවචරය මේ රිට්‍රීට් එකට ආවට පස්සේ එයා තමන් විශේෂම විචනාත්මකව බලන්න ඕන. කවුරුත් විචනය කරනකම් ඉන්න දෙන්න එපා. එහෙම නැත්නම් අපි තාම වැරදි පාරට දිගේ යන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ අනුග්‍රහිත පහේදී අපි අර ලීයේ උස්තැන් ගෑවෙනවා. එහෙම ගෑවෙන තැන තමයි තණ්හා මාන දිට්ඨි කියලා කියන්නේ. ඒක ගෑවෙනකොට දැන් මේ සූත්‍රයේ අවධානය යොමු කරන දිට්ඨි කියන වචනෙට. ඉතින් අපි අද දවසේ මාතෘකාව වශයෙන් ගත්තේ කොහොමද මේ සම්මා දිට්ඨිය කියන එක කෙනෙක් අවබෝධ කරගන්නේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි ළඟට පිරිස ආපිලා ප්‍රශ්නයක් අහනවා. එවැත්නි සම්මාදිට්ඨි සම්මාදිට්ඨිති කිත්තවතානකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. මහන්නේ මේ මිනිස්යන් අතර භාවනා කරනන් අතර එවැත්නි කියලා කතා කරන්නේ මහණෙනි කියලා කතා කරන්නේ භරුවචනාංශේ. මේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියන මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. එතකොට මේ පිරිස ඒ සංඝ පිරිස සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කරගෙන දුරදීපකෝ මයන් ආවුදෝ ආගච්ඡේ යාම ආයස්මතෝ සාරිපුත්තස්ස සාන්තිකේ අපි අපි අයස්ති මේ වගේ ප්‍රශ්නයක් ආවම බොහෝම ඈත ඉඳලා එන ඔබ වහන්සේ හම්බ වෙන්නේ. මේක මොකද්ද කියලා දැනගන්න ඔබ වහන්සේ ප්‍රශ්නේ අහන්නේ. ඒ නිසා ඔබ වහන්සේට වැටෙන්න වටිනවා මේක. කරුණා කරලා මේක අපි ආව ප්‍රශ්නයක් විදිහට සලකලා අපට කියලා දෙන්න කියලා. ඉතින් ඒක ඒක තමයි ඇත්තටම සාර්ථක සංසේ ප්‍රශ්නේ එහිමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සම්මා දිට්ඨි සූත්‍රයේ මේ සම්මා දිට්ඨිය පරීක්ෂා කරලා බලන්න නැත්නම් මේ සම්මාදිට්ඨිය කියන විශේෂයට ඇතුල් වෙන්න ක්‍රම රාශියක් පෙන්ලා තියෙනවා. පළවෙනි දවසේ මම කියන්නේ අපිට ඔක්කොම ඒ උපමාන ටික පරීක්ෂා කරන්න බැරි වෙයි. අපි කරන ටික සාකච්ඡාට ගන්න ටික පුළුවන් තරම් බලමු. අපේ අත්දැකීම් එක ගලපලා කරගෙන යන්න. ඉතින් මේකෙදී සාරිපුත්‍ර සාංශේ චතුරාර්ය සත්‍ය දාලා පෙන්නනවා අපට. සම්මාදිට්ඨිය වටහා ගැනීමට අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. කුසලංච පජානාති කුසල මූලංච පජානාති. අකුසලංච පජානාති කියලා කියන්නේ දුක. අකුසල මූලංච පජානාති කියලා කියන්නේ දුකට මූලය තෘෂ්ණාව. තුන්වෙනි තියෙනවා කුසලංච පජානාති නිරෝධය. ඊට පස්සේ කුසල මූලංච පජානාති නිරෝධයට මාර්ගය. එනි මේ ඕනම මේ ලෝකේ තියෙන විෂයක් ගත්තොත් මේ චතුරාර්ය සත්‍යය දාන්න පුළුවන්. ඒක මේ මනුස්ස චින්තනය විශේෂයෙන්ම වේදකමකට හේදකමක් පැත්තට යොමු කරනකොට විශේෂයෙන්ම අවශ්‍ය කරන තර්කන ක්‍රමයක්. ඉතින් මේක වෛද්‍ය විද්‍යාව කෙලින්ම උග අරගෙන තියෙනවා. ලෙඩේ අරගත්තා ලෙඩට හේතුව හොයාගත්තා. එහෙම නැත්නම් ඒ රෝගකාරකේ හොයාගත්තා. ඊට පස්සේ රෝගකාරේ නැති කිරීම පුළුවන් දේ දැනගෙන ඒ සඳහා වෙදකම් හෙදකම් ක්‍රියාමාර්ගයක් පෙන්ලා දෙනවා. වෛද්‍ය විද්‍යාවතලා තියෙන මේකමයි. ඉතින් මේ කතාවේදී මේ සම්මා දිට්ඨි කියලා බලනකොට මේ දිට්ඨිය කියන වචනය එහෙම නැත්නම් සම්මා දිට්ඨිය කියලා වචනක අපිට සංසන්දනය කරන්න ලේසි මිච්ඡා දිට්ඨි කියන වචනයත් එක්ක. සම්මා දිට්ඨිය කියලා කියන්නේ හරි දැක්ම. මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ වැරදි දැක්ම. නැත්නම් සම්මා දිට්ඨිය නැතිකම. සමහරු මේක කියනවා සම්මා දිට්ඨිය කියන්නේ පුළුල් දැක්ම. මිච්ඡා දිට්ඨිය කියන්නේ පටු දැක්ම. එහෙම නැත්නම් සම්‍යක් දැක්ම හරි. මිච්ඡා වැරදි දැක්ම මිච්ඡා දිට්ඨිය කියලා. ඉතින් මේ සාසනයක මේ දිට්ඨි ප්‍රශ්නේ ආවට සාමාන්‍ය පෘථජ්ජනිය තුල දික්ටි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව මේ දික්ටි ප්‍රශ්නේ එන්නේ ඒ සාමාන්‍ය එදිනදා ජීවිතයේ ගත කරන අසුතවත් පෘථජ්ජනයාගේ මට්ටම ඉඳලා මම ඉන්නේ අන්ධ භූත පෘථජ්ජනෙක් බව දැනගෙන මේ කෙනා සරුවච්චන්හන්සේ නමක් වගේ පහරුණා ධර්මයක් කියලා එකක් තියෙනවා සංඝයා කියලා එකක් තියෙනවා සීලයක් කියලා තියෙන එකක් කියලා අහලවත් තියෙනවා එහෙම නැත්නම් මොන ආගමක නායකයෙක් ඉන්නවා ආගමක් තියෙනවා ඒක අනුගමනය කරන පිරිසක් ඉන්නවා උඹත් ඒකට අනුගත වෙන්න ඕන කියන එක අහලා තියෙන කෙනා අසුතත් පුතඥය කියන්නේ. ඉතින් ඒ කෙනා ඒක අහලා තිබුණට මේ මේකක් තියෙනවා අපේ අපේ තේරවාදීපත් ගත්තොත් ත්‍රිවිධ රත්නය සහ සීල කියලා කියනවා. එහෙම එකක් තිබුණට ඒකට තාම බැහැලා නැත්තම් අහලා විතරයි තියෙන්නේ. බැහැලා නැත්තම් එයාටත් එන්නේ නැහැ මේ ප්‍රශ්න වලට එන්න තරම් ගැඹුරක් නැහැ. ඒ කටියට තියෙන්නේ මේ gedara dore ප්‍රශ්න. දරුවන්ගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න. ඒ කටියට වෙලාවක් නැහැ. මේ තමන් සීලක ඉඳගෙන සමාධියට යන ගතිය. ඒ නිසා යම් කිසි කෙනෙක් දැනටම සීලයක පිහිටියා නම් එයා සුදුස්සෙක් වෙනවා. දිට්ඨි ප්‍රශ්න කතා කරන්න. නමුත් මේකට තව ටිකක් ඉදිරියට යන්න වෙනවා සාමාන්‍ය අන්ධ පෘථග්ජනයාගේ ඉඳලා සුතවත් පුද්ගලයෙක් ළඟට ආවට පස්සේ එයා සමාධියෙත් යම් මට්ටමක් සාක්ෂාත් කරලා පස්සේ තමයි මං ඉන්නේ මිච්ඡාදිට්ඨිය කියලා තේරෙන්නේ. නැත්තම් ඒගොල්ලෝ හිතන්නේ අපි සිංහල බුද්ධ ආගමේ උපැන සාධකෙ තියෙන සිංහල බුද්ධ ආගම කියලා අම්පච්චි සිංහල බුද්ධ ආගමේ අම්මා සිංහල බුද්ධ ආගමේ අපි ධම්මාදිට්ඨිය කියලා හිතාන ඉන්නේ. ඒක තමයි අද තියලා තියෙන ප්‍රශ්නේ. නමුත් යම් කෙනෙක් සීලයක පිහිටලා ඊට පස්සේ සමාධිය සාර්ථක වුණාට පස්සේ යාට තේරෙනවා මලක මොන්න තරම් අවිද්‍යාවද තියෙන කියලා. ඒ නිසා මේ භාවනා ගමන ඉදිරියට යන්න යන්න අපි අපේ තියෙන නොදැනුවත්කම නැත්තම් අවිද්‍යාව සමාලාට මිච්ඡා දිට්ඨි විදිහට පෙන්නනවා. අපේ තියෙන දිට්ඨි වල පටලවිල්ල තේරෙන්නේ ඔය එදිනදා කටබඩ පුරවගෙන කෑ ගහන ඉන්න කෙනෙකුට නෙවෙයි. ඒක සීලයක් මාර්ගයෙන් එක ශික්ෂණයකට ලක් කරලා එයින් නතර නොවි සමාධිය කියන ශික්ෂණයටත් ගිහිලා යම් ප්‍රමාණයකට ප්‍රතිඵල නෙලාගත්ත කෙනාට විතරයි මම කොච්චර අන්ධ බාලද කියලා තේරෙන්නේ. මම කොච්චර අවිද්‍යාවකද ඉන්නේ. මම කොච්චර මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ කියලා තේරුම් ගන්න තේහෙන පිනක් තියෙන්න ඕන. තේහෙන සූදානම් වෙලා යන්න ඕන. ඒක නිසා එහෙම නැතුව සීලකින් තොරව සමාධියකින් තොරව Tamange අන්ධබාලකම තේරුම් ගත්ත කටිය තමයි සයිකියාට්‍රික් patientsලා කියලා කියන්නේ. ඒගොල්ලෝ පිස්සන් කොටුවේ ඉන්නේ. ඒගොල්ලෝ කැමති නෑ මට වැරදිලා කියලා තේරුම් ගන්න. ඒ නිසා ඒගොල්ලෝ ගහපා දෙන්න යනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ මේක මම වැරදි කියලා තේරුම් ගන්න තැහෙන පිනක් තියෙනවා. තැහෙන සුදුසුකම් තියෙනවා. ඒ සුදුසුකම් නැතුව කෙනෙකුට වැරද්ද තේරුනොත් ඒ මනුස්සයාගේ අභාග්‍යයට එනවා ඒක. ඒක යහ මාර්ගයට දාගෙන නිවැරදි කිරීමේ ක්‍රමී කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේක කියලා දෙනකොට අනුපූර්ව පිළිවෙලට කියලා දෙන්න ඕනේ ඒ කෙනත් අඬ ගහගෙන ඇඟිල්ලෙන් අල්ලගෙන ගමන් කරන ගමන් කියන්න ඕනේ උඹට අද මෝඩකමක්වත් වැටහෙන්නේ ඔබ මෙතෙක් කර ගත කරපු යහ ජීවන රටාව නිසායි කියලා. යහපත් ජීවිතේ නිසායි කියලා. සත්පුරුෂ අසුර නිසායි. පෙර කරපු පින නිසායි. භාවනා හරි ගිහිලා තියෙන නිසායි කියලා. හරි අමාරුයි කියලා දෙන්න. හරිම අමාරුයි කියලා දෙන්න වැරද්දක් කියව ගම හොඟ දෙනෙක් ඒක මේ මගේ ජීවිතේ රට තියන්න දෙන්න බෑ. ඔයාට මොකද්ද තියෙන ඕනකම මට ඇඟිලි ගහන්න බුම්බේ වැඩක් බලගනි. මම මේ අම්මා අප්පාවත් කියන්නේ තිබුණා මට එනවද බන කියන්න කියලා ඒ දින දේ පාවිච්චි කරගන්න බෑ. ඒකයි කියන්නේ ආරාධනාවකින් තොරව මරණ සූදානම් නැති කෙනෙකුට මේවා කියන්න ගියොත් ඌරන් ඉදිරිපිට මුතු දැම්මා වාගේ වෙනවා. මුතු දාන මිනිහට ගහනවා. අද ඒ නිසා දේතකයන් වහන්සලා තැහෙන පටලවිල්ලක ඉන්නේ. ඒගොල්ලෝ කියන මේ ලස්සන දේවල් අපි කියන්නේ ආයෙත් මිනිස්සු බයිනවනේ. බනින්න නෙවෙයි ගහන්න වටින්නේ. මේ ධර්මයේ එහෙම අතන මෙතන දාන්න බෑ. ඒ ධර්මයේ කියලා දෙන්න මේ මේ වගේ දේවල් අපි කිව්ව සම්මා දිට්ඨි නැත්නම් දිට්ඨි ප්‍රශ්නය. තම්මා වේවා මිච්ඡා වේවා. සීලක පිළිපදලා තියෙන්න ඕනේ සමාධියක යම් ප්‍රමාණයකට ප්‍රතිඵල ලැබලා තියෙනවා. එයාට පුළුවන් තීත්තු කරලා දෙන්න. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔබ දැන් ඔබේ ඔය සීල කණ්ණාඩිය, සමාධි කණ්ණාඩිය ඔබේම පිළිසෝ බලපන්. ඒක උඹට තේරෙයි. ඔබ කොච්චර වැරදිද කියලා එයා ලව්වම කියවෙන්න ආරින්න. කවදාකවත් පෙන්වලා දෙන්න නරකයි. ඉතින් ඒ ටික ඒ විදිහට යාට ඒක හේතු ගන්නනවා කියන එක අද තියෙන අධ්‍යාපන ක්‍රමේ ඇත්තේම නැහැ. අද අධ්‍යාපන කමිටිය මොනවදෝක් කරනවට මාසේ ගොළු උඩට. ඉතින් යා හිතන්නේ මම හොඳට දන්නවයි කියලා. ඒ කියන්නේ අන්තට්ටුවක් දාන එක විතරමයි අද කරන්නේ. එනතන් කාඩ්බෝඩ් උඩන පටවන එක විතරයි කරන්නේ. ඒකල මේ මනුස්සයාට මේ ආස්කුරට කිනි කුරක් ගහලා චූස් කල උඩ අරිනවා වගේ උඩ ගිල ඩෝ ගාලා පුපුරන. මේ වටිනාකම තියෙන දැනුම කියන්නේ තමන්ගේ නොදැනුවත්කම දන්නේ එකයි. ඉතින් ඒක තීරණ කරලා දෙන්න සරුවච්චන්හන්සේ සම්පූර්ණ පටිශෝතගාමී ක්‍රමයක් උගන්වුවේ. ගංගතික පල්ලෙහාට යන ක්‍රමයක් නෙවෙයි. ගංගතික ඉහළට යන ක්‍රමයක් පිළිතුරු. ඒකට තමයි මම මේ දිග කතාවක් කිව්වේ. Taman ළඟ තියෙන අඩුපාඩු, Tamanගේ තියෙන දුර්වලකම්, Tamanගේ තියෙන අවිද්‍යාව, Tamanගේ තියෙන දෘෂ්ටියේ තියෙන චපලකම, ෂටකම, මායාවී ගතිය වංචනික ගතිය තේරුම් ගන්න සෑහෙන ගුණ සම්භාරයක් තියෙන්න ඕන. දරන්න බෑ. මේක මේක කියවෙනකොට මන්ත්‍රේ ජප කරනකොට කපුවා පරල වෙන්නා වගේ. ඒ තරම් පරල වෙනවා. ඉතින් එතකොට අපි අර අනුග්‍රහිත නැතුව සූත අනුග්‍රහිත සීල අනුග්‍රහිත සාකච්ඡා අනුග්‍රහිත නැතුව මේක දෙන්න ගියාට කරන්න බෑ. ඒ නිසා මේක ලාජ් ස්කේල් කරන්න බෑ. මේක අර පන්ති කාමරයක එක ගුරුවරයෙක් විනාඩි 35ක් 35ක් තන ළමයි දෙනකොට කියලා දෙන්න ගියාම අද උගන්නන හැම කෙනාම ෆ්‍රස්ට්‍රේටඩ්. උගන්නන හැම කෙනාම ටෙන්ෂන්, බර්න්ට් අවුට්. ළමයි ගන්නෑ. මේ සූදානම් නැතුව තියේදී වක් කරනවා. ඒකට මනස සූදානම්ද නැද්ද කියලා බැලීමේ අයිතියක් හෝ ඒකේ වටිනාකමක් අද අධ්‍යාපන ක්‍රමේ තේරුම් ගන්න නැහැ. සර්වඥාන්සේම දේශනා කරන්නේ. සර්වඥාන්සේ තමයි ළඟට එන කෙනා දිහා බලලා එයාට ගැළපෙන විදිහට තමයි දේශනා කරන්නේ. ඒ නිසා අපි මේ භාවනා කරනකොට දන් දෙන කෙනාට වැඩිය සිල් ලකින කෙනාට මේක තේරුම් ගැනීම හැකියාව වැඩි. දාන සීල දෙකමත් කරලා භාවනා නොකරන කෙනාට වැඩිය සමත භාවනා භාවනා කරන කෙනාට මේ කියන දේ තේරෙන ගතිය වැඩි. මේ දේ තේරුණාට පස්සෙත් තව ශික්ෂාවක් තියෙනවා. මේ සමාධිත්‍යයට පස්සේ ශික්ෂාවක් තියෙනවා. ඒ නිසා මෙතෙන්ට යනකොටයි යාට තේරෙන්නේ මං ගාපු ලීයේ කොතන කොතන උස් පහත්කම් තියෙනවා කියලා. ඒක බලන්න ඕනේ අපරහින්මයි. තනියෙන් බලන්න ඕනේ. බලනකොට තමයි තේරෙනවා මේක වද්දන්න බැරි. වැද්දුවාට මේක හේතු අදින් නැත්තේ ලිය ගහන්න ගෑවිලා නැහැ. ඉතින් මේකට ලස්සන මම මේ කියපු එකට ලස්සන උපමාවක් මම දැක්කා. බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම සූත්‍රය දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය. බ්‍රහ්මජාල සූත්‍රයේ දිට්ටි 62ක් පෙන්ලා තියෙනවා. මේ දිට්ටි 62 හැදෙන්නේ ධානලාභීන් විතරයි කියලා තියෙනවා. දිට්ටි 62න් 49ක් හැදෙන්නේ ධානලාභීන් විතරයි. අනික කාට දිට්ටි ප්‍රශ්නයක් නැහැ. ඊටු 13ම දිට්ටි හැදෙන්නේ තීක්ෂණ බුද්ධිමතුන්ට. ඒ කියන්නේ අපේ ලෙඩ තියෙන නම්බුකාර ලෙඩ කියලා જાතියක්. මේ ditthi ප්‍රශ්නේ එන්නේ නම්බුකාර ලෙඩ. හොඳට සමාධිය තියෙන, හොඳට ප්‍රඥා තියෙන අයට විතරයි ditthi ප්‍රශ්නේ එන්නේ. ditthi ප්‍රශ්න නැහැ කියලා එයා මේ විශ්වාස වැඩගත් කෙනෙක් නෙමෙයි. ඌ ditthi ප්‍රශ්න කියන එක මාත්‍රකාවටවත් බැලලා නැහැ. මාත්‍රකාවට බහින්න පුළුවන් එන්ට අඩු ගානේ. ධානයක් ලැබලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හිත පිරිසිදු වෙන්න ඕනේ. සරුවචාන්සේ දේශනා කරලා තියෙනවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඥානාති පස්සති. මානි හිත හොඳට සමාහිත වෙනකොට විතරක් මේ මම කියන පිස්ස ගැන මහලඟ තියෙන ෂටගති ගැන මහලඟ තියෙන මෝන්නක්කාරකම් ගැන මහලඟ තියෙන අවිද්‍යාව ගැන වංචනික ගති ගැන මට දැනගන්න තරම් පෞරුෂත්වයක් එනවා. ඒකවත් නැතුව වෙන කෙනෙක් පින්නොත් ඒක හීනමානයට වැටෙනවා. එහෙම නැත්නම් මානසික අසහනයකටපත් වෙලා භාවනා කරන පිස්සු හැදෙනවා. නිසා භාවනා කියන්නේ පිස්සු හදාගන්න කෙටිම ක්‍රමයක්. හැබැයි සීල නැති සමාධි නැති අයට. ඒ නිසා අද බටහිර ලෝකේ ප්‍රශ්නයක් අහනවා. විශේෂයෙන්ම සතිය ගැන හිම කතා කරනකොට ආශ්‍යාකරී අපි දේශනා කරනවා සතිය කෝකටත් අයි. කාටත් හරියනවායි කිය. ඒ මොකද සරුවචාන්සේ දේශනා කළා තිනවා ඒ කායනෝ අයම්බික්ක වේමග්ගෝ සත්තානම් විසුද්ධියා දැන් චත්තාරෝ සතිපට්ඨානේ සාපි කියන කොයි ලෙඩටත් හරි කියලා. බටහිර දැන් හොයනවා side effects and after effects of mindfulness කියලා. මේ භාවනා කරලා පිස් වැදෙන්නේ කොහොමද කියලා. භාවනා කරන්න ගියාම පිස්සු හොඳ එකේ ඉන්නේ. පිස්සු ඩබල් කියන්නේ. ඉතින් එහෙනම් කෝකටත් අයිය නම් ඇයි මේ භාවනා කිරීමෙන් පිස්සු හැදෙන්නේ කියන ප්‍රශ්නේ දැන් අවුරුදු දෙකක විතර ඉඳලා ආටිකල්ස් 3 4ක් ඇවිල්ලා තියෙනවා side effects and after effects of mindfulness කියලා. ඉතින් හේතුව දැන් අපි දෙන කෙටි හේතුවක් කියනවනම් සීලෙන්තරෝ සමාධිෙන්තරෝ කරන්න ගියොත් ඕක තමයි වෙන්නේ. අපි මේ හදිසි කියලා කවුරුත් නැතිකම කියලා මේ 3 phase වයර් එක හදන්න ගියොත් ඉලෙක්ට්‍රිසිටි දන්නේ නැතුව මොනවා වේද කියලා හිතා ගන්න. අපිට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අදාළ කෙනාට කියන්න ඕනේ මේක 200 තියෙන නෙවෙයි මේක නයි 110 නේ 3 phase current එක අල්ලන්න ගියොත් මොකද වෙන්නේ කියලා දැනගන්න ඕනේ. ඒක ඒ සුදුස්සෙක් කරගන්න ඕනේ නැත්නම් අපි විදුලිය ගැන දැනගෙන තියෙන්න ඕනේ. ඒක හොඳ සුවචකී කර ගෝලයක් වැරදි තැනින් ඇල්ලුවොත් ණය ඇල්ලුවා වගේ. කරන්ට් එක වදිනවා. ඒ නිසා ධර්මයේ තියෙන මේ ගැඹුර අල්ලන්න ඒක සුදුසු නැතුව අපි ඉන්නේ ඇමරිකාවේනේ. ඇමරිකාවේ තමයි බිස්නස් බුද්දිසම් කියන එක තියෙන්නේ. ඒකේ හැමදේම විකුණනවා සතියත් විකුණනවා කොහෙන් ආවත් කමන්නේ කරන්න පුළුවන් කියන. ඉතින් එතකොට මේ සම්මා දිට්ඨි වගේ ප්‍රශ්නකට ගිහිල්ලා මෙයා වදින්න ගත්තොත් මේක මුළු මිච්ඡා දිට්ඨි අන්තිම අගාධක ඉන්න රටක් නෙමේක. මේක තේරුනොත් මම ඉන්නේ වැරදුම කියලා දේශපාලන න්‍යාය මොකක් වෙයිද? ආර්ථික න්‍යාය මොකක් වෙයිද? සමාජික න්‍යාය මොකක් වෙයිද? ඒක නිසා එක්කෝ මේක මේ කට්ටියට නොදී නිකන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් කියන්න ඕනේ මේක කරන්න අර මුල් මුල් සකස් කිරීම අවශ්‍යයි, සීලය අවශ්‍යයි, සමාධියක් අවශ්‍යයි. එයාට විතරයි මේකට යන්න පුළුවන් කියලා. ඉතින් මේක අද බටහිරට ආපු භාවනාව නැත්නම් බටහිරට ආපු සතිය කියලා ගනිමුකෝ. ආවේ ලෙඩසුව කිරීමේ පැත්තෙන්. ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් පිස්සු ඇදිච්ච ඇත්තන්ට පිස්සු නැති කරන්න තමයි මේක කරන් දුන්නේ. මේ කරන කරගෙන යනකොට ඒගොල්ලන්ට මූලික தত্ত্ব දුන්නේ නැහැ මේ සතිය වඩන්න සීලයක් අවශ්‍යයි සමාධියක් අවශ්‍යයි කියලා. වැඩුවා සමහරකට හරියනවා සමහරකට වැඩි වෙනවා. ඒකට මෙඩිටේෂන්ද මෙඩිකේෂන්ද කියලා ප්‍රශ්නක් තියෙනවා. මෙඩිකේෂන් කරන්න ඕන පිස්සු දද වෙච්ච අයට මෙඩිටේෂන් හරියන්නේ නැහැ. පිස්සු ලාවට තියෙන අයට මෙඩිටේෂන් වලින් සනීප කරන්න පුළුවන්. ඒකට දැන් කොතනද මෙඩිටේෂන් ඉඳලා මෙඩිකේෂන් කියන ඉරාඳින්නේ කිව්වොත් ඒගොල්ලෝ කියනවා බයිපෝලර් ඩිසීස් දක්වා ගිය දක්වා මානසික අසහන තියෙන අයට සතිය කරන්න පුළුවන්. බයිපෝලර් සිසොෆීනියා කියන දෙක තියෙන කට්ටිය භාවනා කරන්න යන්න එපා. ඒගොල්ලෝ මෙඩිටේෂන් ඉතින් එතකොට ඒගොල්ලෝ භාවනා කරන්න ගියොත් මේ මේ වගේ ප්‍රශ්නකට ගිහිල්ලා ටූල්ස් නැතුව 230 කරන්ට් කැල්ලුවා වගේ වෙනවා. දැන් මේ ප්‍රශ්නේ මට තදින් බලපෑවා අපි සතිපාසල දෙන්නේ කිසිම සීලයක් නැති කිසිම සමාධියක් නැති අයට. එතකොට මෛත්‍රික මයි මේ ගමනේ අවුරුදු 40ක් ආපු වැදගත් කීප දෙනෙක්ම මාව අතහැරියා. උඹත් මේ ඇමරිකාව කරන වැඩේ කරනවා. සමාධියක් නැති සීලයක් නැති කෙනෙකුට සතිය හඳුන්ලා දෙන්න හදනවා. එතකොට මේ ඉල්ලගෙන කණ්ඩා හදන්න. මේක දෙන්න ඕනේ සීලේ පොරොන්දු වෙච්ච සමාධි පොරොන්දු වෙච්ච අයට විතරයි කියලා. මේක මම කෙරුවේ අවුරුදු 30 ගාණක් කල්පනා කරලා. බඩේර ලෝකෙන් එන ওই නරක ප්‍රතිඵල ගැන මම හොඳට කල්පනා කරලා තිබ්බා. ඒකට උත්තරයක් දුන්නා. ওই ඥානපෝනික ස්වාමීන්ගේ සත්‍යයේ බලමයි මේ කියන පොතේ. ඒක මම කියවේ ඇත්තටම 80 81 වගේ කාලේ. ඒකට මගේ ලොකු ඉංග්‍රීසි දැනුමක් තිබුණේ පොත කියව ගන්නට සිංහල පොත් තමයි උදව් වුනේ. ඒකේ ස්වාමීන් වහන්සේ සතිය නැත්නම් භාවනා කියන එක සතිය කියලා හිතුවත් සතියටත් යහට තට්ටුව තමයි හඳුල්ලා දෙන්නේ. සති මාත්‍රේ විතරයි හඳුල්ලා දෙන්නේ. බයා ඇටෙන්ෂන් විතරයි හඳුල්ලා දෙන්නේ. ඉතින් මම කල්පනා කරලා බැලුවා ඇයි කියලා. පොතේ නම නම් සතිය සතිය බලමහිමි. හඳුල්ලා දෙනකොට අලුත් වචනයක් හඳුල්ලා දෙනවා මේ සතියට යට තට්ටු. නෑ සත්‍ය කියන ගොඩනැගිල්ලට එන එලිපත්තර ගිල්ල නතර කරලා කියන ඕක පොඩක් වඩලා බලන්න. ඒ වඩනකොට අපි කියනවා සති මාත්‍රේ වඩනකොට ඒ මනුස්සයා ස්වභාවයෙන් සීලවන්ත වෙන සදාචාරත්ව වගකීමකට එන කීකටු වෙන කෙනෙක් නම් අපිට කියන්න බලන්න දැන් ඉදිරියට යන්න කියලා. වෙන්නේ නැත්තම් කියත හැකි ඔක හරියන්න බෑ. මොකද හේතුව ආලංග සීලේ සමාධි සමාධිය නෑ කරුණා කරලා. ඔබ සතිය දුර්ලකමක් නෙවෙයි. මේ දීලත් නෙමෙයි සතියත් නෙවෙයි දීලා තියෙන සතියට එන පෙරමග. අන්නේ පෙරමගට වැළපෙන්නේ නැත්තම් ආපස්සට ගිහිල්ලා පොඩ්ඩක් සීල ගැන කල්පනා කරලා බලන්න. සමාධි ගැන කල්පනා කරලා බලන්න ඒක පිරෙනකොට ওই භාජනයේ පල්ල හිල් වෙලා තියෙනවා නම් කොච්චර වැක්කිරුවත් හරියන්නේ පල්ල සනීප කරගන්න. එතකොට සමාධිය මේ සතිය අල්ලන්න ඉඳී තියෙනවා කියන්නේ. මම ওই පාවොක්කොල ඉන්න වෙලාවේදී ඒ හාමුදුරුවෝ අයිරිෂ් ජාතික මං හිතන්නේ පුදුමාකාර කැපකිරීමක් කරන්නේ. තනි වේල බලන දන්නේ සපත්තු සිරප්පු දාන්නෙත් නැහැ. ඉන්නෙම කැලේ. පස්සේ මම දැනගත්තා මොකද මේ හාමුදුරුවෝ ලංකාවට ආපු නිසා. ඉන්නව භාවනා කරන කද්දාවත් හරියන්නේ නැහැ. ඉතින් මං කමටහන් සුද්ධ කරන්න පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ හාමුදුරුවෝ යන්නේ. මමත් දවස් 20 ගන්න හිටියේ පාවොක්සයිඩ්ව. ඉතින් ඉවර කෙරුවට පස්සේ හාමුදුරුවෝ ගැන කතා කරලා මයින් කතා කරලා පාවොක්සයිඩ්ව කියනවා මේ කෙනාට භාවනාව හරියන්නේ දාණය පුරුදු කරන්න ඕනේ කියලා. මේගොල්ලෝ දාණය දන්නේ නැහැ. කවදාකවත් තව කෙනෙකුට මේ දාන ශීර්ෂයෙන් යමක් දීම දන්නේ නැහැ. සීලයක් දන්නේ නැහැ. ඉතින් කෙලින්ම ඇවිල්ලා භාවනා කරන්න ගියාට කොහෙද යා මේ ෆවුන්ඩේෂන් එක නැතුව තට්ටු කොටන ගිලි ගහන්න බෑනේ. ගහනවනම් හොඳ ෆවුන්ඩේෂන් එකක් එපායි හොඳ පදනමක් ඒ පදනම නැතුව තට්ටු ගොඩනගලි ගහන්න ගියාම මොකද වෙන්නේ? ඉතින් මෙයාට කිව්වට තේරෙන්නේ නැතුළු. යාට ඕන කළ දෙන කෙලින්ම ධ්‍යාන වඩන්න, භාවනා කරන්න. බර පදනම නැහැ. ඉතින් ඒ නිසා මේ සතිය මේ අපි සම්මාදිටි තමයි මාත්‍රකාව මම මේ කරන්න හදන්නේ. ඒකට එනකොට අපි මේ සතිය කියන එක නැත්තම් සති මාත්‍රය කියන එක දානකොටම අපිට තේරෙනවා මේක වැටහෙන්නේ නැහැ මට. මට මේක බරපතල වෙඩි. හරියට මේ පුංචි දරුවෙකුට හයි ප්‍රෝටීන් දුන්නාම බඩ යනවනේ. ඌට දෙන්න ඕනේ බාගෙට දිරවපු ආහාර. දියර ආහාර. ඒ වගේ මේ 33000 කරන්ට් එක ඇල්ලුවාට ඇල්ලුවාම ඒක සේවාවල් කරන්න පුළුවන් ඒක ස්ටෙප් ඩවුන් කරලා ගන්න එපායි මේ වැඩේට ගන්න. ඒක අල්ලන්න යන්න දෙන්න හොඳ නෑනේ. ඒ නිසා අපි තීරුම් අරගන්න ඕනේ සම්මාදිට්ඨිය වගේ මාතෘකාවක් අපි සාකච්ඡාවට ගන්න ෆිලොසොෆි ඩිපාර්ට්මන්ට් එකේ නම් කෙරුවට ප්‍රශ්නයක් නෑ. නමුත් මේක අපි බහැලා කරනවා නම් ඒ සම්මාදිට්ඨිය කියන මාතෘකාට යන්න පිනක් තියෙන්න ඕන. ඒකට මේරිච්ච ගතියක් තියෙන්න. මොකද්ද මේරිච්ච සීලය සහ සමාධිය කියන දෙකේ පෙළ ගැස්මක් තියෙනවා. ඒ නිසා සත්‍ය විසුද්ධිය වෙන්නකොට සරුවච්චන් වහන්සේ මේ රතවිනීත සූත්‍රයේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධියට පස්සේ තමයි ditthi විසුද්ධිය පෙළලා දීලා තියෙන්නේ. ඒක විසුද්ධි මාර්ගය වගේ පොත්වල බොහොම ලස්සනට පෙන්නනවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි දෙක. දැන් මේ සීල විසුද්ධිය අපි කියනවා කාය විවේකයේ කියලා. අපි මේ වෙනකොට කිසිවරල් දුර ඇත්තෙන් අයින් වෙලා රත්තරන් මිනිම තුලින් අයින් වෙලා හරක බාණෙන් අයින් වෙලා අපි ඇවිල්ලා සිල් රැකගෙන ඉන්නවා. අපිට පොඩි කායික විවේකයක් ලැබෙනවා. නමුත් චිත්ත විවේකයේ සාම ලැබිලාද නැද්ද කියන්න දන්නේ. ඒ කියන්නේ අපි ඉඳගන්න හැම පතාවෙදීම අපේ හිත එහෙම සමාධිමත් වෙන්නේ නැහැ. ඇවිදින හැම වෙලාවෙම පියවරක් පියවරක් පහද අපිට සත්‍ය පිහිටවන්නේ නැහැ. ඉතින් ඒ තාක්කල් අපි අර සීල ශික්ෂාව යම් ප්‍රමාණයකට සම්පූර්ණ කරාට සමාධි ශික්ෂාව පැත්තෙන් අපි හිත වඳුරු හිත දුවන පයින් දඟලන හිත එහෙම නැත්නම් මේ කුළුමිහරකෙක් වගේ තියෙන හිත යම් ප්‍රමාණයකට අපේ ප්‍රයත්න නිසා කීකරු වෙච්ච දවසේ දෙපෙණ දමාගත්ත දවසේ හේම කරගත්ත දවසේ තමයි අපිට මේ සම්මාදිට්ඨිය කියන එක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේක බණ කිව්ව පළියට බණ අහගෙන හිටපු පළියට ඔක්කොම තේරෙනව නෙවෙයි. ඒකට අපේ ආජීවයේ ජීවන රටාවේ බඩ රසාවේ වෙනසක් වෙන්න මේ භාවනා කරන ගමන් සීලේ ඉන්න ගමන් සමාධිය වඩන ගමන් සම්මාදිට්ඨිය අහන ගමන් අපි යම් කැපකිරීමක් කරන්න වෙනවා අපේ ආජීවය වෙනුවෙන් අපේ බඩ රසාව වෙනුවෙන් එහෙම නැත්නම් ජීවිකා වෘත්තිය වෙනුවෙන් ඉතින් අද උඟ දෙනෙක් ඊයදින් හරි දුරවලයි ඒගොල්ලන්ට ඕන ජීවිකාවෘත්ති වෙනස් කරන්නේ බඩ රස වෙනස් කරන්නේ මේ හොඳ ඉන්ජෙක්ෂන් එකක් ගෙනල්ලා ගහගත්තොත් මට සම්මාදිට්ඨිය පිහිටයි කියලා නැත්නම් ඔපරේෂන් එකක් කරගත්තොත් මට සම්මාදිට්ඨිය පිහිටයි කියලා නැත්නම් ටැබ්ලට් එකක් ගිල්ලොත් මට සම්මාදිට්ඨිය පිහිටයි කියලා වට පිටාවේ සුපර් මාකට් යනවා shopping වලට යනවා සම්මාදිට්ඨිය හොයාගන්න ඒක එහෙම කරන්න බෑ. එතන සීලය කැප කරාට වැඩිය සමාධිය කැප කරාට වැඩිය කැපකිරීමක් තියෙනවා. ඒකත් මේ වැඩමුළුවේ වෙන්න ඕනේ. වෙනවනම් ඉස්සල්ලාම දන්නේ තමයි. හම්බෙන්දට වැඩිය මේ බොහෝම නිහතමානී වෙලා ලද්ද දෙයින් සතුටු වෙලා පොඩි දේ ලැබුණත් ඒකෙන් සතුටු වෙලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න නැතුව කවුරුත් එක්ක ගැටුමක් නැතුව බොහොම නිකන් හරියට අං කැඩිච්ච ගුණෙක් පිටසක හැසිරෙන්න වගේ වසල දරුවේ මිනි ඔලු කට්ටක් අරගෙන හිඟාවෙ දින්න වගේ යන මානසිකත්වයක් යන නිහතමානීත්වයක් අවශ්‍යයි. ඒකට සම්පූර්ණ දර්ශීය චර්චය තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. සාරිපුත්තු වහන්සේ සරුවචනාංශයට දේශනා කරනවා සාංශ මට චෝදනා කරාට කේකනා. මම එළියට යන්නේ සාංශ වසල දරුවෙක් මිනිඔලු කට්ටක් කරන්න පින්න පාත යනවා මම පිරිසෙමෙදට යන්නේ අනින්න නෙවෙයි සාංශ අන් කැඩිච්ච ගොනෙක් වගේ. එතන තුවාලේ පුදුම වේදනයි. විස බීජයක් ගියොත් කෙලිම මොළයට යන. අංකඩි නොගොනාගේ තුවාලේ. අන්න එහෙම මම ජීවත් වෙන්න කියලා අපේ ජීවන රටාව හැදෙන්න ඕනේ බොහෝම නිහතමානී වෙන විදිහට. එහෙම නැත්නම් අහිංසක වෙන විදිහට. එතකොට මේ ditthi ප්‍රශ්න තේරුම් ගන්න අමාරු නෑ. ඉතින් ඒක නිසා මේ ditthi ප්‍රශ්නයක් වශයෙන් අපි සම්මා ditthi වෙනට මිච්ඡා ditthi ගනිමු. මිච්ඡා ditthi වරි අපි ළඟ තියනවාද කියලා දැනගන්න ධම්මා ditthi පැත්තක තියලා ධානා මට්ටමට හිත පිරිසුදු වෙන්න ඕනේ. ඉතින් මේක පිළිබඳව අපේ තේරවාද ප්‍රධාන ආචාර්යවරු තැහෙන විග්‍රහ කරලා තියෙනවා. මේ අදහස් කරන්නේ කොතෙන්ද යනකම් සමාධිය එන එකද කියලා. මේ කියලා තියෙන විදිහට අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියන්නේ කොච්චරක් සමාධිය එන්න ඕනේ. මොකද ඒක ඉවරනකොට සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා ආගතෝ ඉමං සද්දම්මං එයා ධර්මත්‍ත්‍ති ඥානෙ ලබනවායි කියලා. ධම්මත්‍ත්‍ති ඥානෙ ආවට පස්සේ තමයි දිට්ටි ප්‍රශ්නයට තේරෙන්නේ. ඒ වගේම අච්ච අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ පුදුම සද්ධාාවක් එන්න ඕනේ. මේකෙන් නිකන් අදහස් වෙන්නේ අපේ ඔය බුද්ධකෝ සාචාන් වහන්සේ කියන චුල්ල සෝතාපන්න தত্ত্বය. එතෙන්ට ගියාට පස්සේ තමයි තමන්ට තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය තේරෙන්නේ. ඊට බය වෙන්නේ නැතුව මේක තේරෙන්නෙත් මගේ පිනටයි. මේක තේරීමත් ප්‍රශ්නේ තේරුම් ගැනීමත් උත්තරේ වෙන පෙරනිමිත්තක් කියලා මේක දැනගන්න මේ කියන අවිච්ඡප්පසාදී කියන ධම්මට්ඨිතිය කියන එකට කියනවා යථා භූත ඥාන යථාව දස්සනය ධම්මට්ඨිති ලස්සන ගොඩක් තියෙනවා මේක සාමාන්‍යයෙන් අට්ඨරස විපස්සනා වල පෙන්වන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා අපි මෙනෙහි කරන කරන වෙලාවේ මගේ හිත භාවනා කරන හිත මොන අරමුණටද යන්නේ කියලා ඒ දෙක පිළිබඳව පිරිසිදු භාවයක් ඇති වෙන්න ඕනේ. මේ හුස්ම ඒක රූපේ මේ ආස්වාසය ඒක රූපේ මගේ මෙනෙහි කරන හිත නාමේ දැන් මගේ මේ නාමේ තියෙන මෙන්න මේ රූපයත් එක්ක කියලා මුලිච්ච වෙන දේ ඒකට කියනවා විෂයාභිමුඛ භාව පච්චුපට්ඨාන කියලා. මේ වෙලාවේ මගේ හිත තියෙන්නේ මෙන්න මේකේ කියලා ඒ ආපాతගත වෙච්ච දේ මුලිච්ච වෙච්ච දේ ඉදිරිපත් වෙච්ච දේ හරියට පැහැදිලි කරලා අනිදේවයින් වෙන් කරලා කියන්න පුළුවන් නම් ඒකට අපි සාමාන්‍ය කමිරේ කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. මේක මම වෙන විදිහකට කියන්නම්. අපිට ඇද්ද දෙක අරපුවාම සද්ද ඇහෙනකොට නාසයට ගඳ දැනනකොට දිවට රස දැනනකොට කයට පහස දැනනකොට හිතවිලි ආශයක් හිතේ තියෙනකොට මේ ඇහැට රූප කිව්වට රූපවලත් විවිධ වර්ණ සහ විවිධ සටහන් තියෙනවා. එතකොට මේ පංචවෝකාර භවයක තියෙන මිනිස්සෙක් ඉන්නකොට ඇතුළට ගලන අරමුණු ප්‍රමාණය කෝටි ගණන් රූප ආරම්මන, සද්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ට ආරම්මන, ධම්ම ආරම්මන කියලා රූප ආරම්මන වලත් විවිධ දාත් තියෙනවා. මේ කෝටියක් අරමුණු ආවට අපේ හිත ගන්න එකයි. මේ වෙලාවේ මම හිත ගත්තේ මොකද්ද කියන එක දන්නේ නැත්නම් ඉතින් එහෙමනම් දොඩම් ගොඩක් බදා ගන්න ගියා වගේ එකක්වත් අහුවෙන්නේ නැහැ. ඒසා කියනවා හොඳට වැඩ ඔක්කොම නතර කරන්න. ඇත් දෙකත් වහගන්න. එතකොට ඇහින් එන රූප පේන්නේ නැතුව යනවනේ. කන් දෙක සද්ද නැති තැනකට යනවා. ගඳ රස බලන්න එපා. භාවනා කරන්නයි චුංගම් හපන්න එපා. දෙයට වාඩිලා හිතින් කයෙන් මොනවත් කරන්නත් එපා. බලාන ඉන්න මේ කය විතරක් අරගෙන කයන් පසන කියන්නේ ඒකයි. හිතින් හිතවිලිත් හිතන්න එපා එනවනම් එන්න අරින්න හිත පුළුවන් තරම් කයට යොමු කරලා දැන් මගේ හිත කයට ගියා මගේ හිත ආස්වාස් ප්‍රසවාස කයට ගියා නැත්නම් මගේ හිත වම දකුණට ගියා කියන එක කැඳේ ගල පිරිසිදු කරන්න ආසේ පැහැදිලි කරගන්න යනකම් අපි කියනවා යාට තාම නාම රූප පරිච්ඡේද ඥාන වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා. මේ හිත කොයි එකට යයිද කියලා එලිපත් ඉන්න බලලා වගේ. දැන් මේ ඊගාවට යන්නේ කෝකටද කියලා මේ එක්කෙනෙකුටවත් න්‍යාය පත්‍රයක් නැහැ. කොහේ යයිද කිව්වොත් මායාවේ න්‍යාය පත්‍රය විතරමයි තියෙන්නේ. කිසිම කෙනෙකුට බෑ භාවනා කරන කෙනාට හොඳටම තේරෙනවා අවශ්‍ය පිං අරමුණක සම්‍යක් අරමුණක පිරිසිදු අරමුණක හිත තියාගෙන ගියාම ඉන්නෙම නෑනේ. කුණු අරමුණ වලට පනිනවා අතීතයට පනිනවා අනාගතයට පනිනවා. ඉතින් හරි පශ්චාත්තාපය පශ්චාත්තාප වෙලා කරන්න දෙයක් හිතට සුද්ධ අවස්ථාවක් දුනොත් යන්නේ වැඩිම අකුසලයට කියන එක හිතා ගන්න. මගේ හිතට ගොඩාක් පරාසයක් දුන්නොත් ඒක තෝරන්නේ වැඩියෙන්ම අකුසල දෙයට. ඉතින් අපිට පුළුවන් ද තව කෙනෙකුට සදාචාර සම්පන්න වෙයන් කියලා කියන්න. ඒක තේරුම් ගන්නකොට හුස්ම ගන්න බැරුව යනවා. මට දුන්න සුද්ධ අවස්ථාව දැන් මරණ මොහොතේදී අපිට කෝක ගනීවි. මරණ මොහොතේදී මේ ඔක්කොම කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ මම දන්නේ අත්දකලා නැහැ තාම. මේ මේ action replay slow motion දාලා පෙන්වන ගේ වෙලාවට තමයි ජීවිතේ ගත කරපු උච්ච අවස්ථාවල් ටික පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇහෙන් රූපයක නතර වෙනවා, කනෙන් ශබ්දයෙන් එක නතර වෙනවා, ඔක්කොම නතරලා ඇතුලේ තියෙන library shots ටික එළියට එනවා. වඩාත්ම විසිතුරු දේ පේනකොට මගේ හිත දැන් පනින්න අල්ලන්න දෙයක් නැතුව ඉනකොට කෝක අල්ලයිද කියන එක. ලොකු පින්දේ අල්ලයිද, පවුදේ අල්ලයිද, මොකක් අල්ලයිද කියන එක කාටවත් විනිශ්චය කරන්න බෑ. ඔය ඉන්නකන් තමයි අපි මේ සෙල්ලම් කාරකම් කරන්නේ. මරණ මොහොතට ගියාම අපි සම්පූර්ණ අසරණයි අනාතයි. අන්න එතනදී හිත හොඳ දෙයට යන්න නරක යන්න ආරසා සහිතෝගේ තැකි හොඳ දේවල් කරලා කරලා හිත පුළුවන් තරම් ඒකත් එක්ක යාලු කරලා තියන්න නරක දේට පුළුවන් තරම් අවස්ථා අඩු කරලා තියන්න කියන එක බොහොම ආරසාකාරී දෙයක්. උන්තර පුංචි අකුසලයට උනත් හඳ ඔක්කොම අයින් කළ පයින්ට් ඉඩ තියෙනවනේ. උදාහරණයක් වශයෙන් අපි අත් දෙක වහගෙන ඉන්නකොට අපි කියනවා හුස්ම හිටපන් කියලා. කොහෙද හිත නොයන්නේ කියලා බලන්න. අපිට තාම කියන්න බෑනේ මගේ ඊගාව චිත්තක්ෂණයේ ආස්වාසයටයි. ආස්වාසයට බලය. ප්‍රසවාසයට බලයන් කියලා කියාගන්න බැරි තාක්කල්. එහෙම නැත්නම් යන තැන අනුමා මේ ආයවනකොට වගේ යන තැන කියාගන්න බැරි නම් අපිට මේ මොහොත ගත වෙන්නේ කලෙලියක් ඇතුවද නැත්නම් අන්ධකාරයේ යමක් අතක ගා ඉන්න වගේද කියලා බැලුවොත් මේක අන්ධ භූත ලෝකයක්. තබ්බේ පුදුජනවා අන්ධ භූතෝ විය. මේ ඇස් දෙක වහගෙන කරවලේ යන ගමනක් නැත්තම් පොට්ටාලියේ කැලේ යවිදින්න වගේ වැඩක් තියෙනවා. කොහේ හැප්පෙයිද දන්නේ මොකේ හැප්පෙනවද කියලා දන්නෙත් නැහැ. මෙන්න මේක දැනගෙන එන අරමුණු රාශි අඩු කරලා ඇත් දෙක වහන කන් ඇහෙන්නේ නැත් තැනකට ගිහිල්ලා හද නැත් තැනකට ගිහිල්ලා ගන්ධ රස නතර කරලා කයත් හොල්ලන්න නැති වෙන තීන්දුව කරලා බලාගෙන ඉඳ ඔබට වෙන වැඩක් නැත්නම් පුතේ හුස්ම බලපන්. ඔබට වෙන වැඩක් නැත්නම් පුතේ පිම්බි මෑකිලින් බලපන්. ඔබට වෙන වැඩ නැත්නම් පුතේ ඉඳගෙන ඉන්න හැපිරිකින් බලපන්. ඒකේ පවු නැහැ. බොහොම හොඳ තැනක් කියලා හිතට වද්දලා දීලා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. මම මේ අවුරුදු 40ෙම කිසිම කෙනෙක් සතුට වෙලා නැහැනේ භාවනා කරලා. භාවනා කරන්නේ කරපු ගමන් අසතුරු තමයි තියෙනවා. කවදාකවත් හිත තියන්න බෑනේ අරමුණේ. බලන්නකෝ මේ මේ කඩප්පුලි හිතේ හැටි කියලා බුදුම පශ්චාත්තාවයක් තියෙනවා. මොකද ඒක මේ මේ කඩප්පුලි ගම මගේ කරගෙන. අපිට තියෙන්නේ මගේ කරන්නේ report කරන්න විතරයි තියෙන්නේ. මේ තිබ්බහම් පිටපයින්. මෙන්න මේක අපි හිතමු අද නම් ටිකක් කල් වැඩි අපි කවදා හරි කියන්න පුළුවන් වුණත් මට හුස්ම 10ක් එක දිගට බලන්න පුළුවන් කියලා. මට පියවර 7-8ක් එක දිගට බලන්න පුළුවන් කියලා අරමුණට මේ අරමුණට සම්‍යක් අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් තැනට යෝගාවචරේ ගත්ත හිතක් හිතන්න. මම ඉඳගත්ත ගමන්වත් අඩු ගන්න නැත්නම් විනාඩි 20කට පස්සේ හරි මට හුස්ම රැලි 10ක් එක දිගට බලන්න යන්න පුළුවන්. එතකොට මම දන්න දැන් 8 ඉන්නේ ඊගාව එක මට ෂේප් කරගන්න පුළුවන්. පියවර 7ක් යනවා දැන් ඉන්නේ 5 ඊගාව එකක් තියන්න පුළුවන් වෙයි කියලා අපි කොතනක හරි 7යි 7යි කියන බබා ඇවිදිනකොට ටික එක ඇවිදිනා වගේ මට එහෙම අවස්ථාවක් එනවනේ. ආන්නේම අවස්ථාවක් එන වෙලාවක යෝගාවචරයා මේ දැන් මම මේ අරමුණට මුණ දීලා ඉන්නවා. ඒ අරමුණට මුණ දීලා කියන සමස්ත ලෝකෙම පැත්තකට දාලා මං. එහෙම නැතු මේ කර්මොන්ට හිත දාන්න බෑ. ඒක ලොකු දානයක් සිද්ධ වෙලා හිටන. ලොකු සීලක සිද්ධ වෙලා. දැන් මේ අරමුණ මම දකින්නේ ආශාසිය දකින්නේ හටගත්තට පස්සේනේ. හට ගන්නව කවදාකවත් පේන්නේ නැහැ. මේ මුළු ලෝකෙ මේ සංසාරෙම කොළිය වහලා ගහලා තියෙනවා. අපිට පේන්නේ හටගත්ත දෙයක් විතරයි. අපේ ඉඳුරන් ඒ තරම්ම දිරච්ච ඉඳුරන්. අපේ ඉඳුරන් ඒ තරමටම ගොරෝසු ඉඳුරන්. කිසිම දවසක අරමුණක හට ගැනීම පේන්නේ අපි වෙස් නටනවා පෙන්නටුවට පෙන්නුවාට වෙස් බඳිනවා පෙන්වන්නේ ඒක වහලානේ ගහන්නේ. අපි ඉපදිනවයි කියලා ගත්තට ඉපදිනකොට ළමයා මාස 9ක් පහුවෙලා ඉවරයි. ඉපදින්නේ කොහේද? ඒ වැත්ත කියන්න නම් ඒ බම්බෝ ඒ වකුණු හරප කතා කරන්න එපා කියලා ඒක වහලා තියෙනවා. බබා හම්බ වෙන්න නැකත ගන්න අරු එළියට එන වෙලාව. හරි මේ වෙස් පැඳගෙන දොරට වඩන වෙලාව. අර ටික හැමදාම වහලා තියෙනවා. බුදුජානක සනාගතම් බයි කාර්මුණක් ඇල්ලුවා නම් මුදුට ඒකේ විෂය පිළිබඳ හොඳ මෙහෙලා ඔබ දකින්නේ පමා වෙලා. ඔබ දකින්නේ හටගත්ත දෙයක්. ඔබ කවදාහකවත් අප්‍රමාද නැහැ. ඔබ හරමුනේ මුල දැකලා නැහැ කියන තැනට යන තරමට විශිෂ්ට ඥානයක්. යන තරමට සූර භාවයක්. යන යන තරමට සතිය දිනු කරගත්ත කිනාට පුළුවන් අපිට සම්මාදිට්ඨය ගැන කතා කරන්න. එහෙම නැතුව ඒ ටික දන්නේ නැතුව අපි මේ සම්මාදිට්ඨි සූත්‍රය යන සාකච්ඡා කරන්න ගියාට ගමනක් යන්න බෑ යන්න පුළුවන් සූතමේ ඥානෙ පැත්තෙන්. ඉතින් අද මෙතනින් මම නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡාව. දේශනාව. අපි හෙට මෙතනින්දලා බලනවා අපේ භාවනාවත් එක්ක අපිට යම් වෙලාවක මේ මට දැන් මේ අරමුණත් එක්ක විනාඩි 10ක් ඉන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් ඇති කරලාට පස්සේ ඒ කෙනාට උපදේශයක් දෙන්න පුළුවන් ද පුතේ උඹ දකින්නේ ඉර නැග්ගට පස්සේ උඹට පුළුවන් ද ඉර නැගින්න ඉස්සලා අරුණ බලන්න මොන දෙයක්වත් කවදාකවත් එන්නේ නැහැ. උණක් හැදෙනවයි කියලා කියන්නේ ලෙඩ රෝගේ වැඩි වෙලා උණ පටන් ගන්න තැන. දතියකක්ම පටන් අරගත්තට පස්සේ දැහැින මට්ටමට නැගකට තමයි දතියකක්ම ගන්න මොකද හට ගන්න දැන. ඉසිකක්ම හට ගන්න පුපුරන්න ගියාට පස්සේ තමයි අපි දන්නේ හට ගන්න දැන. ඒක බලන්න කරන්න ඕන හුස්මම හිර කරලා අල්ලගෙන හුස්ම හට ගන්න දැන. මුලට අදින එක. ඒකට කියනවා පච්චේ පරිග්ගහ ඥානය කියලා. ප්‍රත්‍ය දැනගන්න ඕනේ අපි මේ නටන වෙස් දැඳලා නටන එක නෙවෙයි නටන්න ඉස්සෙල්ලා වෙස් බඳින හැටි කොහොඳ පටන් ගත්තේ කිව්වොත් කිසිම මානවයෙක් මේ සැප හෙව්වට සැපේ මුල කොහෙද තියෙන්නේ දුක වැදුනට දුකේ මුල තියෙන්නේ කොහෙද කියලා බැලුවොත් අපි මේ ගලක් ගහපුවාම ගල පිටිපස්සේ ගිහිල්ලා හපහපා කන බල්ලෙක් වගේ නටනවා මිසක් ගල ගහන එක කවුද කියලා බලන්න පුරුද්දක් ඇත්තෙම නැහැ. කාටවත් ගලක් ගහනකොට ගහන මූලාශ්‍රය බලන්නේ සිංහයා විතරයි. තින් අවලෝකනය කියලා කියන එකට. මිනිහව ගහලා හැටෙන දැන බලන්න යන්නේ ඔය මිනිහට බලන කවුද ගැහුවේ කවුද කියලා ගහපු එක දැක්කම ඊට පස්සේ කතා කරන දෙයක් නැහැ. බල්ලට ගලක් ගහපුවම බල්ලා ගලදිගේ දුවන ගිහිල්ලා ඒක හපලා තත් කඩා ගන්නවා. ඉතින් මේ සිංහාවලෝකනේ තමයි අරමුණ හිර කරලා අරමුණ අපි ග්‍රහණය කරගෙන ඒ අරමුණ එන්න ඉස්සර වෙලා මෙයාගේ ප්‍රകൃතිය මොකද්ද කියලා බලන්නේ. ඒක මානව මනස ස්වභාවයෙන් යන තැනක් නෙවෙයි. බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. පහළ වෙලා කියන්න ඕනේ අරමුණ දැකලා මදි. ඒකත් ලুকু ජයග්‍රහණයක් මේ සීලෙත් නෙවෙයි ඒක සමාධියෙත් ලুকু තනක්. අනේ එතෙන්ද ගිහිල්ලා මේ අරමුණ හට ගන්න දණ්ඩ හිත දාන එකට කියනවා අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. ඒතකොට තමයි අපිට කුසලංච පජානාති කියන එකට අපි සුදුසු වෙන්නේ. එහෙම නැත්නම් කුසල මූලංච පජානාති. ඉතින් අදී බුද්ධ ආගමේ වෙලා තියෙන්නේ අද මේ සබ්බ පාපසකරණම් කියලා තියෙද්දි මේ පව් කරන්න එපයි කියලා කියලා තියෙද්දි දැන් පින්කම් කිරීමකට පටන් අරගෙන. ඉස්සලා කියන්නේ අකුසලයේ බලපං කියලා. පව් නොකර ඉන්න නම් අකුසලයේ දැනගෙන මදි අකුසල මූලයේ දැනගන්න ඕනේ. දැන් අපි ඔක්කොම පැත්තක තියලා දැන් පිංකම් කරන්න පුදුම පෙළ ගැහිල්ලක් නේ තියෙන්නේ. බුරුමේ බුව කියලා කියනවා ලංකාවේ පිංකම් කියලා කියනවා. මේ බුද්ධහම ඉගෙන ගන්න කෙනාට ඒක අමු විහිළුවක්. මේ පිංකම් කිරීම හරහා අර කුසලයේ අකුසලයේ දැනගන්න ගේම වහලා දාලා. බුදුරජාණන් කියන සබ්බ පාපතා කරනම් කියන එක වහලා දාලා. ඉතින් යෝගාවචරය අපි ඒ අකුසල කිරීම වෙලාව වැත්තක දානවා. බුද්ධ පූජා තියන්නෙත් නැහැ, හේවිසි ගහන්නෙත් නැහැ, පාවඩේ ලන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. අපි අකුසල් නොකර සිටීම කරනවා. කරගෙන කරගෙන ඉන්නකොට අපිට හම්බ වෙයි අකුසලේ සහ අකුසල මුල දැක්කත් පස්සේ කුසල කියන්නේ මොකද්ද කියලා. අපි හෙට ඒ පැත්තට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි මෙතනින් අපේ පළවෙනි ධර්ම දේශනා නිමාව සටහන් කරනවා. අහගෙන හිටපු සීල දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු